වදාමි සාදු අනුමෝදිතබ්බං එන්න කැමැතිද? හොඳයි. එහෙනම් අපි පොදුවේ කියමු. ඉතින් දැන් අපිට කොහොමද මේ සමාධියක් කියලා තීරණය කරන්නේ කියලා ප්‍රශ්නෙත් තියෙනවා. කෙසේ නමුත් දැන් මේකේ ආනාපාන සතිය වල කර්මස්ථානය කියලා ඒ නම සඳහන් වෙනවා නැත්නම් එහෙම නැද්ද? සඳහන් කළා තියෙන්නේ කර්මස්ථානය කියලා විතරක් මොකක්ද මූල කර්මස්ථානය කියලා නැහැ. සමාධිය. ඔව් ඒක තමයි. ඇත්තටම සමාධිය කියන්නේ මොනවද මේකේ පරමාර්ථය? මොනවද ටිකක් ඒකේ ඉඳපු ස්වභාවය හිතන්නේ ආස්වාසයක් එනවා. මට ආස්වාසයක් යනවා. ඉතින් ආවදයට කාලයක් කරනකොට තමයි තේරෙනවා. ඔන්න මේ කලින් ආස්වාසයට සාපේක්ෂව මම අවසන් වෙච්ච ආස්වාසය ටිකක් බලයි. නැත්නම් කොටයි. ඉතින් කලින් අවසන් වෙච්ච ප්‍රාස්වාසයට සාපේක්ෂව මම අවසන් වෙච්ච ප්‍රාස්වාසය එක්ක බලයි. නැත්නම් කොටයි. ඉතින් ඒ විදිහට අපිට මේ ආස්වාස ප්‍රාස්වාස දෙකක් අතර එයාම ළඟ තිබිච්ච ආස්වාස දෙකක් අතර ළඟ තිබිච්ච ප්‍රාස්වාස දෙකක් අතර මේ සහ සෝම් ලක්ෂණ පවා තේරුම් ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි තව තව සංසමනවා. ඉතින් අපි මොන ආස්වාසයම ආස්වාසය මොනවද ආදමනේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ආස්වාසය මොනවද ආදමනේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් මොනවද කටයුතු කරනකොට තවත් ආකාරයකට තැම්පත් කරනවා. මේ තැම්පත් කරන අපි හිතනවා. තැම්පත් කරන අපි හිතනවා. ඉතින් අපිට සමානයක් කියලා කියන්න පුළුවන් මොනවා හරි තනකොට නම් ඔන්න හිතේ තියෙනවා තරම් මලක එකම ලාක් දැන් itu apa awalnya ke utara ya ya mesin ya ya asal sebab asal orang dan lain ya aku yang aku sambil lagi kelihatan ya tapi gimana tiada dalam tiada masih ya ya setelah semua nama nama pame ya asal sebab nama nama asal sebab nama lagi ini hebat nama nama semua nama tiada nama tiada nama kita nama tiada nama asal sebab asal sebab tiada nama tiada nama tiada nama ඉවරලා තමයි බාප්පෙන් තමන්ම පැය කාලක් විනාඩි 20ක් 30ක් 40 හොඳට හිත එක්සෑම සමාධියක් එකම ලාක් සෑම දෙයක් තමයි අපිට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව ඇත්තටම අපි තීරණය කරන්න පුළුවන් සමාධියකට හිත එකම ලාක් එකම කියලා. ඒක නැතුව අපේ පොඩ්ඩක් මේක කරගෙන යනකොට ඇතම් කෙනෙක්ගේ හිත නින්දට වැටෙනවා. ඒ නින්දට වැටෙන සමාධියක් නෙමෙයි. ඉතින් ඒ වැඩ දියුණු කරන ආකාරය පැහැදිලි කර බලසේක්වා. ඔබ වහන්සේට නිවැරදි පොත. ම්ම් ඒ කියන්නේ මම කොච්චර අවස්ථාවල ගියාට පස්සේද මම බලන්නේ යන්නේ කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒකත් නැද්ද? <laughs> අපි හේ දාන ප්‍රශ්න අයිතිකාරව නැහැ. මේ ඉතින් අපි ඊළඟ ප්‍රශ්නට යමු. මොකද මේකට එක පාට කියන්න අමාරුයි. මට තව ටිකක් විස්තර දැනගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. තුන්වෙනි ප්‍රශ්නේ ගෞරව ස්වාමීන් වහන්සේ. සක්මන් බෝඩ නෝඩ පටන් ගැනීමේදීම වාගේ යටපතල ස්පර්ශය දැනේ. පළාද පහක් පහයක් අතර කාලයේදී ඒ ක්‍රියාවක් වශයෙන් දැනේ. පය භාගයකට පසුව ප්‍රධානක භාවනාවට යන්නේ. මුලද රශ්ම යනන ආකාරය දකි. එක වේලාවකට හදවත විසේ චංචල බවක් දකි. පය භාගයකට පෙරෙන පසු හිස් බවක් පය සිටින බවක් දැනේ. මේ පසු කයත්තේ කුමක්ද? කරුණාවෙන් පොළඹා බලන්නේ. පළවෙනි සාරයට ලේනාය දෙන්න උත්තර චක්‍රාය ධර්මය බබලවා. මේ ඒක දැනගන්න පුළුවන් කාගෙද කියලා. හරි ඒකට නම් ඉන්නවා. හොඳයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කීපයක වෙලින් ඉඳලා තමයි කරන්නේ අවුරුද්දක වෙලින් ඉඳලා තමයි අර නිකන් ක්‍රියාවක් වශයෙන් සක්මන කරන්න. ඔව් ඒ කියන්නේ ඔය වෙන්නේ දැරලා අනුමාන වල බදින්නේ. සහල්ලේ කරනවා. යනවා. ඒ ගැන පුත්නේ අවධානයක් යොමු කරන්න යනවා. එතකොට මේක කය හොඳට සක්මනේ විස්තර බලවද? ඔව් මුලදී උසවනවා, තබනවා, යනවා. නෑ එහෙම නෙමෙයි. තමන්ට පොළවේ පාද ස්පර්ශ වෙනකොට බලන බාන. ඔව් උසම මේ තද ගතිය සියුම් ගතිය ඊට පස්සේ ඒ කියන්නේ හැමදාම බෙද බහලා කරනවද ඔව් කරනවා කරනවා සක්මනත් කරනවා සක්මන කරනවා හොඳයි එතකොට පරයන්ක භාවනාව පරයන්ක භාවනාව තමයි ගැටෙන්නේ භාවනාව කරනවා කරගෙන ඉන්නකොට මේ ටිකක් වෙලා විනාඩි 10ක් වගේ යනකොට ඔව් හදවත ගැස්මයි නැත්නම් ඔළුවේ මොනවා හරි ගැටයක් එනවා. මුලින් මුලින් ආනාපාන සතියද කළේ. ආනාපාන සතිය කළේ හුස්ම ගැනීම. හොඳයි. එතකොට හුස්ම දිහා බලාගෙන කියන්නේ නිස්කලංකව ඉන්න බව හිතනවා තිබුණා. තමයි හොඳට ලක්න මේ ආස්වාසය මේ ප්‍රොසෙස් එක හොඳට හොඳයි. ඊට පස්සේ ඒකේ මොන දාගවතේ රහයවද පසු කළා. පසු කළා. හොඳයි. ඊට පස්සේ ආනාපාන සතිය හොඳට සිහින් වුණාට පස්සේ කලබල බලනවා බලයක් කළාද බැලුවා සංවේදනා ඒක කොච්චර කල් කළාද ඒකත් අවුරුදු දෙක තුනක් වෙලින් ඉඳලා ඒ සංවේදනාව තමයි හුරු වෙලා ටිකක් තිබුණේ ඔව් දැන් ඒක මොකද වෙන්නේ දැන් ටිකක් අර හිස් භාවයේ ඉන්නවා හිස් භාවයේ ඉන්නකොට හිස් භාවයේ හැමම නැහැ හිස් භාවයේ හැමම නැති වෙන්නේ නැති වෙනවා කියන්නේ ආනාපාන සතිය නැවත හුස්ම වලට එනවා නැත්තම් නිදිමත ගතිය වෙනවා ඔව් මේ දෙනවා ඒ කියන්නේ කොච්චර විතර බලන්න ගියාට පස්සේ මේක හිස් බව දැනෙන්නේ. විනාඩි 40ක විතර මම හිතන්නේ 40 විතර. ඔව්. එහෙනම් ඊට කලින් පොඩ්ඩක් විනාඩි 10ක් විතර 10ක් වගේ ප්‍රතිවේ සමහර විනාඩි 5ක් විනාඩි 10ක් විතර ඕන්න මනපසදී පොඩ්ඩක් කරන්න. කරලා නැවත ආපහු හුස්ම ගැනීම. ඔව් හුස්ම ගැනීම නැතිවම නාන්නේ. කරනවා. ඔව් කරනවා. ඒක තමයි ආනාපානසතිය කියන්නේ. හොඳයි. එහෙනම් පොඩ්ඩක් ආනාපානසතිය සම්මත බහයක් විතර ඉන්න ඉඳලා ඒ කියන්නේ මම හිතන තමයි කියලා කරනවා කියන්නේ ආනාපානසතිය නෙවෙයි සක්මනේ ගිහිල්ලා වරන් යනකම් තැම්පත් වෙලා ඉන්න තියෙන්නේ. තැම්පත් වෙලා ඉන්න පුළුවන්. තැම්පත් වෙලා ඉන්නේ. හරි ඒක ලොකුමට තබත් බලන්නේ නැහැ. නෑ. හොඳයි. එතකොට කාය වේදනාවක් තමයි බලනවා. හිතපු ගමන් දැනෙනවා. නැත්නම් අර හාට උගඩක් කළාට තමයි දැනෙන්නේ. එනවා. හොඳයි. සිතාරයක් කතාවද? එන්න එනකොට මම ඒක ගන්න ගන්න අයින් කරනවා. එනේව ගන්න. ඔව්. මේක කියන්නේ අදාළතාවයෙන් ප්‍රශ්නක් තමයි මානවය නිකන් හොඳට තවත් විශ්වාසයෙන් කියන බර මම කම්පියුටර් සෙන්ටර් සබයන් දෙන්නේ නෑ අදවත් බලාගෙන ඉන්න කැමති. එහෙම බලාගෙන ඉන්න මෙතන හරි. ඒක බලන්න. ඒක මොකද වෙන්නේ? ඒ වෙනම පුළුවන්. එහෙම වෙන වෙන ටිකක් කරලා මම මම ටිකක් ඒක අයින් කරලා හිස් බව අයින් කරනකොට හිස් බව ඉන්නවා. ඒක ඒක ඒක ඒක හිස් බව දාන්න එක ගන්නවා. එහෙනම් එහෙනම් මොනවද ප්‍රශ්න කියන්නේ නැපා. මොනවද බහලා බලන්න පුළුවන් හිස් බව අරගෙන කරන්න පුළුවන් ඒක බලන්න. ආ. ඒක සමහරවිට මම බලන්න තමයි අමාරුයි. ඒකට තමයි කියන්නේ දාන්න කරනවා. bangunan itu mah kita yang sama rusak teh hari sama rusak teh kekai tapi di sana satu ah. adalah sama ada berapa ya ah. apa caranya muka boleh hil eh cuma itu sama berapa itu yang ada lagi itu ada kolomnya tanah besar mana dari pihak kita ah. yang gitu, boleh nah, kita berita gang ikan lele hati lo pada situ di tetangga kita tuh alat karena orang setelah orang lupa ikan ini kita bisa tambah belangnya belangnya lagi dan kalau කය තද කරගෙන මෙහෙම කරනවා කියලා මොකුත් එපා. මොනම සැහැල්ලුවෙන් ඉන්නවා. ඕන බෑක් වෙන්න කියලා. නිකන් උපදලා පොඩ්ඩක් හිමේ බලන්න. ඒවත් එක්කම යනවා යන දරවා දරවා නේද දුන්නාම බලනවා මනසට යන දේ තමයි තමයි කයතනාවක් නැතව අනාත්මයක් නැතව අර දැනට ප්‍රබලම කම්පන සමාන බලන්නත් නැතව බලන්න සම්මත මොඩල් එක කරන්න කියලා. ඔව්. දන්නේ. හැබැයි මෙතන පිරමිඩ් මොඩල් තරමට සම්පත අරගෙන හොරක් පාන්න ඕන. හොඳයි. ඒක අවබෝධයක් බලන අවබෝධයක් බලක් සහිත අර ස්ථානවල බලන්න බලන්න. ඒක තමයි ඒක ටික ටික ටික ටික වර්ධනය කරන්න. මෙතන මෙතන මේ මේ මේ හැම බලක් සහිත. එහෙමයි. කර්මයක් තමයි. ඒක ප්‍රශ්නයක්. ඒක මොනවා ගානක් ඒක හරියට බලනවා කොහොමද කරන්නේ ඒ කියන්නේ ඒක ඒක ටික වෙලාවක් යනකොට එපාවන බැටලට ඒක ආකාරයේ බලක් එනවා ඒකෙන් එළියට ආවත් ඇඟිල්ලක් හොල්ලන්න හා හිතන්නේ එච්චරට කම්මැලි කරක් එනවා ඒක ඒක ප්‍රශ්නයක් නෑ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඒ තමයි ප්‍රධානම මම බොක්ස් හිතේ තැම්පෑම තමයි බොක්ස් හිතේ තැම්පෑම ඒක අපිට උපකාරයක් kayak kalau kita kayak bangun bangun kita bangun bangun nih bangun bangun bangun bangun itu bangun bangun kayak kalah gitu kayak kalah hisbawi hisbawi kita, ada yang ada pada dan ini kami hari ini karena yang pertama itu kalau dari kayak kalah kalau misalkan tapi karena itu bangun kalau saja itu itu yakin karena kalau bangun pada kalau kian loh kalau oke oke teman santai ini pasti dari seluruh Indonesia अपना प्राधिकरण में आना पाना सब लाभ हुआ है ईश्वराय हितरव्यागम्यत विषय प्रयत्नात्पर्य हितरव्य अपीतेतरो अनागतेत एव ईश्वरं ඒකේ අද්දාන බලනවා මේ පැත්තකින් තියෙනවා. තවම මේ අද්දාන සමීකරණ සාමාන්‍යව ආයතනවල. ආයත අද්දාන පැත්තකින් තියෙනවා. දැන් එහෙම කරලා නිම්බේ ගොල්ලවන්න පුළුවන් නේද? මොකද ආවා ගොල්ලවන්න ඕනේ. මොකද මේ නවතර හැදෙන හැදෙන උෂ්ණත්වය නැත්නම් හැදෙන තාපය ආයත එළියට යනවා. ඒ පටන් ගන්න ආයතන ආය පටන් ගන්න ආයතන ඒ තමයි හැදෙන ටික ටික හැදෙන ශක්තිය. ඒක තමයි දැන් මෙතෙන් දිගිනම මේ තාපය නැත්තම් රස්නේ හොයාගන්න ආපට හොයනවා. කවදාවත් බොම්බර ප්‍රමාණයක් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් අපි භවනා කරන පටන් ගන්නවා අපේ උත්සාහයක් ගන්නවානේ. අපි නාමයෙන් ප්‍රයත්න මේ වැඩසටහනක බලන ප්‍රයත්න මේ මත්තම ප්‍රාප්තකම් වරවත් අදතරම වෙනපතා සාමාන්‍යතාවක් ලෙසමහා අපේ කාර්යපතේ වෙන් කරගන්න අපේ උත්සාහයක් ගන්නවා. ඒක තමයි තව තවත් ආවර්තන කාලයක්. berbagai salah berbagai berkata kesalahan telah terlibat kata itu apa dia kemudian kita lihat yang kita lihat ini kita kita lihat jangan pula lebih kalian lihat yang lihat ini ini sampai mana tahu mana yang mana tidak berhala lah sebenarnya tahu lah ya kan sampai mana aku pasti tidak ada ada itu yang buang saya itu yang cipta teman itu pemenangan itu teman yang berbeda ini melawan pun kedua ini kata itu mana mana මම දැන් ආරගෙන මම දැන් සංවාද වලින් අමාරුම නේද මම දැන් කියවත් නම් මම අනිත්‍යවදාන හැමදාම ඔබ කැපකිරීමක් කළා මම සේවා ප්‍රශ්නයක් මතුවලා ඇත්තටම තමයි සේවා හොඳින් රැකගන්න ඇති සේවා ප්‍රශ්නයක් හිතන්න ඉන්න මම මෙතන පහනාවල කළා තමයි ලබන වැඩ කරලා තියන්නේ ඒ නිසා දෙකට ලබන්නේ නැහැ ඉතින් සක්මන ප්‍රමාණවත් කරනවා කියලා තියෙනවා ඒක තමයි සක්මණෙන් තමයි එතනම අපිට බාහක හිත වික්ෂිප්ත වෙනවා. ඒකට හිතේ තරම් ප්‍රසන්නතාවක් නැතිවෙනවා. පරාන්තයට යන්න නැතුව සක්මණට යන්න බෑ නැතිනේ. සක්මණට ගිහින් උනාට පළවෙනි පළවෙනි සෙකන්ඩ් එකකින් ගලයි විසඳ මරනවා කියලා සඳහන් කරලා තියෙනවා. බලන්න පුළුවන් වන වේගය ගැන. වේගය අවශ්‍ය දෙයක් වගේ නම් ඉතාලත් විසඳ බලනවා. ඊළඟට අපේ ಸಾಗರ ಪ್ರಯತ್ನಕರಣ ಇದರ ಪುನಸಕ್ಕೇವನ್ ಕಾರಣ ಸರಳಕರವನ್ මේ කරන්න ඕනේ මනසට අහිංසක කරවන්න නැත ප්‍රමාණතරේ මනස නිකන් කැමතන විදිහට අපිට නිකන් බලන සමහරවල් සපෝල කරගෙන යනවා කරනවා එතකොට මම කපට යනකොට මනියත් එක්කම මම සාමරේ මම කපට යනකොට මනියත් එක්කම ඉතින් මම ඉදිරියට යනවා එතකොට ඒක කරන්නේ භාවනාව කරන්නේ. භාවනාවේ සාමයේ නිසා මේ මාර්ගයේදී ってことで、もう、suka turunnya kayak sama sama handset itu semua keturunnya turunnya handset mobilnya Aha, jadi pasti kok cerita lagi ada pasti yang pesan semua tahap dengan itu kalau kita yang bisa pada gila में dalam uh, sambungan dengan kehidupan Allah ವ್ಯಾಪಣೆ ಅನೇಕ ನಿರೀಕ್ಷಣೆ ಕಣ್ಣು ಏಕ ನಿರೀಕ್ಷಣೆ ಕದ್ದು ಗೃಹ ಸಂಬಂಧವಾದ ಮತ್ತು ನಿರೀಕ್ಷಣೆ ಸಂಬಂಧವನ್ನು ನಿರೀಕ್ಷಣೆ ಕಾಣಬಹುದು ಇತಪಟ್ಟ පරීක්ෂණය කරනවා නම් නැත්නම් නිකන් මේ පිටින් බලන නිකන් අනුන්ව බයබලා බලාගෙන කරනවා වගේ එහෙම දෙහිඳිමත් තේරෙන්නේ. ඔන්න පොපලක් මත ගිරින එන පාලයිසෝ බලන්නේ කොහොමද තේරෙන්නේ. හොඳයි. හිතේ බලාව කරගෙන යද්දී හිතේ සිතුවිලි එන්නේ නැද්ද? සමහරවල් පඩායකට වාහනේ ඉච්ච බලාව සිතුවිලි ගොඩක් එනවා. ඒ කියන්නේ මේක සසරේ. හොඳයි. ඊළඟට ඊට පස්සේ ඒක සංසම වුණාට පස්සේ හිතන්නේ නැද්ද? එතකොට කලාපරකිනයි කලාපරකිනයි එංගලම ප්‍රශ්නන්නේ බම්ම හිස් බවකට මාන්නන හිත අවබෝධයක් බවක් කරා නැත්නම් ඔයා මනාවද කියලා දැනගත්තත් තියෙනවා අවබෝධයක් බවක් තියෙනවා ඒක මොකද මන්නේ කියලා හොඳට තේරෙනවා හොඳ හොඳට සතුටක් බලක් තියෙනවා. ඔව් ඒක ප්‍රවාහත් එක්ක ආයෙත් උස්ම දැනෙන්න පටන් ගන්නවා ටිකක් ආයෙත් ඒ බබයව ආයෙත් දැනෙන්න පටන් ගන්නවා. ඔව් එතකොට බැලන්ස් බලනවා කොච්චර කාලෙ මඩල පුරේ ඉන්න පුළුවන්ද? මේක දිගට ප්‍රබාලයක් ලබාගත ඉන්න පුළුවන්. මේකෙන් එළේ පාන මොනවද වෙන්නේ? ආයෙත් හුස්ම පාන එක තමයි වෙන්නේ. දැන් සාමාන්‍ය ඉදිරිවාදයේදී දැන් හිතාන මොකද නැත්තම් හිත මොකද තමයි තේරෙන්නේ. එහෙනම් ආවත් කටයුතු කරනකොට හොරක් පොන්නේ නැහැ සමහර මොකක් ප්‍රශ්නයක් වුණත් තේරෙන්නේ නැහැ. නැත්තම් එහෙනම් ගොඩක්ම මානේ මොකද පොඩ්ඩක් අර මොකට කරන වැඩේට හිත යොදාගෙන කරන්න පොඩ්ඩලා තියෙනවා. පොඩ්ඩලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ ඒ අවස්ථාවේදී ඒ වැඩේ කරා නිකන් නිකන් අපි හිතන අපි කියනවා දැන් හිත හිතා ඉන්නේ නිකන් වෙන ලෝකයකට ගිහිලා නිකන් බය ගලන් හිත හිතා ඉන්න තත්ත්වයක් තියෙනවද? නෑ ස්වාමී. හොඳයි. එහෙනම් බරද චිත්තානුපස්සනාව කරලා තියෙනවද? එන සිතුවිලි අයින් කරන එක කියන්නේ වෙන වෙනම කරලා නෑ ස්වාමීන් වහන්සේ. මේ තත්ත්වයට තේරෙනවා වඩා තමයි තත්ත්වයට ගන්න පුළුවන් කියලා. මම දැන් වාඩි වෙලා කෙලින්ම කෙලින්ම කියන්නේ ආනාපාන සතිය අවශ්‍යත් නැහැ ඕනම පොඩ්ඩක් විනාඩියක් විතර කරන්න කරලා ඊළඟට නිකන් බොහොම සැහැල්ලුව හිත දිහා බලන් ඉන්න. එහෙමයි. ඒක බලන්න එන්නේ එන්නේ එන සිතේ වාක්කම නෙමෙයි දැන්. එන සිතේ එන්න දෙන්න දැන්. එන්න ඕනකම් එන්න දෙන්න එන්න බාහිරට එන්න දෙන්න. mata hakiyah, dua puluh dua puluh lima sampai dua ratus tujuh meter, dua ratus lima puluh meter, dua ratus lima puluh meter, empat ratus lima puluh meter, lima ratus meter, දුර දැනෙනවා. තදවීමක් මේ චංචල ගතියක් දැනෙනවා. එතනට දාන්න එපා. දාන්න මේක මේක කරන්න. ඒක බලලා සෙමිනා. බලන්න. බලන්න. අහහ. ඒත් කියන්නේ මේ මේ පොළොවේ කියලා බලන්න තියෙනාට මේ ළමා ළමා ළමා කරනවා. අපලන දෙනවා නලල ප්‍රදේශයේ. කරන බලයක් ලැබෙන්නේ. එහෙමයි නිකන් නෑ තදවීමක් නිකන් චංචල ගතියක් තදවීමක් වගේ දැනෙනවා. චංචල ගතියක් දැනෙනවා. ඔව් එහෙම දැනෙන්නේ. ඔබේ චංචලතාවක් දැනෙනවා. නලලු ප්‍රදේශය. ඔව්. ඔබගේ ප්‍රදේශයේ චංචලතාවක් දැනෙනවා. ඒ තරමටම ප්‍රබලතාවක් දැනෙන්නේ කොහෙද? ඒ ඒක යන්නේ එකටම එන්නේ. හොඳයි. එතකොට සක්මනේ තව කොහොමද? සක්මනේදීත් ටිකක් වෙලා සක්මන්ට දැනන ඊයේ ඊයේ තමයි මේ වැඩිපුරම කියන්නේ සක්මන් කරන්නම් බෑ. ඇවිදින වෙලාවටත් මේ දෙවන්න තුනක් බලලා කරනවද? ඒ සමිනා. කොච්චරද පැය 5ක් 6ක් ඒ තුනක් තාක්තර කරනවා හැමදාම කරනවා එහෙමයි සාමී එහෙනම් මම මේ බර්සනාට ඇවිල්ලත් ඒ විදිහටම කරනවා පරිවාර ඔක්කොම කරනවා එහෙනම් සාමීන අසාර දිගටම මොනවද පිටිවිලි එන එකයි ඒ කලින් සාමීන වහන්සේලා දැනුම් දීලා තිබ්බ අර යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දෙක අර ගැටෙන්න හදනවා ඒක තමයි සාර දිගටම ඒ තත්ත්වේ තිබුණ මේ හිතවිලි එනවා දැන් හිත තැම්පත් වෙනවා ආපහු හිතවිලි එනවා එහෙම නෑ මොකද කරන්නේ හිත හිතනකොට මොකද කරන්නේ ඒක හිත පොඩ්ඩක් යනවා හිතවිල්ලක් කියලා දැනගන්නවා ආපහු භාවනාවට එනවා එනවා හිත තැම්පත් වෙනවා ආයෙමත් ටිකකින් ආයෙ හිතවිල්ලක් එනවා නිකම්ම එනවා දැනෙන්නේ නැතු වගේ එකපාරට හිතවිල්ල එනවා ආපහු හිත තැම්පත් කරනව දැනගත්තට පස්සේ ඔව් දැන් ඒ කියන්නේ බලෙන් හිත තැම්පත් කරනව නැත්නම් ඒ වෙනකන් ඉන්නවා ඒක යනකට යන්නවද නැත්නම් අත බාලා බලන්න කියලා පළු කරනවද ඔව් දැනගත්තට පස්සේ ආපහු මේ එහෙම යනවට ඉන්න කියන එහෙම නතර කරනවා නතර කරනවා එහෙම අහහ මරක් මෙහෙම දෙයක් හිතනවා ඒ කියන්නේ ටිකක් අර අපේ හිසක් බරලා නෝවාමක යටපත් කරනකොටත් ඔය තත්ත්වය වෙන්න පුළුවන්. ඒ නිසා එනබේට නිකන් සෙල්ලාම මේ සිතේ අන්න බලවත් සිතේ අන්න බලලා මොනවා නිකන් උදාගන්නවා වගේ. කියන්නේ වැඩි ඇතුළට යන්න කියන්නේ ඒක දිහා බලන්න නැතවල දැන් කියන්නේ දැන් මේකට බලවත් ඒක සමහර දුරයි. කියන්නේ දැන් මේ කම්පන සබාවක් තියෙනවා තමයි තියක් බලන්නේ පොඩ්ඩක් තියාගෙන මම අර අද ඒක නොකර හිටිය අර සතිය කියන හිත තැම්පත් වෙනකොට මේක දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරි. ඒක බලන්න ඒක බලන්න බලවත් මොකද තේරෙන්නේ? ඒක තමයි බල බල පොඩ්ඩක් වැඩි වැඩි වුණා දැන් මේ දැන් හිත තැම්පත් වෙලා නිකන් හොඳට වුණා උදේ හතරේ ඉඳන් විනාඩි 45ක්ම හොඳට භාවනා කරා. ඊට පස්සේ පොඩ්ඩක් මහන්සි වගේ තිබුණ නිසා චුට්ටක් නතර කරලා ඇස් අරගෙන හිටියා. ඔව්. මම ඇස් අරගෙන ඉඳලා ආයෙ භාවනා කරනකොට තමයි පොඩ්ඩක් අර වැඩි නිසා පොඩි රිදුමක් වගේ එනවා. ඔව්. එතන ඒක නිසා මම පොඩ්ඩක් නතර කරා. මේ ඔතන හරහා කය වල කිසිම තනක් බැටෙන්නේ නැද්ද? කියන්නේ <laughs> අද මේ වාදනාවන් ගන්න මේ වදන තැන් එකක්වත් මේ අද තිබ්බ අද එක දිගට භාවනා කරේ එහෙම දැනෙන නිසා අද එහෙම දැනන්නේ නැහැ මම. ඒක නේද? මෙතනට ආවා. ඒවනම් නැතර මම වදන කය යටට යට කොටසට ගන්න. අවධානය උඩට දාන්නේ නැතුව කය එහෙම සෝවා හයස් කරන්න බැරුව ආයෙත් එනවා. එහෙම. එකක් පොඩ්ඩක් ඉතින් බලන්න එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ මේ දැන් මෙතනටම මෙතනටම ගියාම ඒ කියන්නේ මේක ඉන්න ගමන් වඩපත් නැහැ. මේකෙන් වෙහසක් කරන වාක් ඒක ටිකක් බල බල බල බල ඉන්නකොට කවදාවත් කොහොමද කියලා එහෙමත් තමයි. පොඩ්ඩක් රිදුමක් එනවා ඒක නිසා අද මම කියන්නේ මේක වසන්න බලන්න ඔකම පුළුවන් ඉතින්. එහෙම හිතියට වරදන්නේ නැද්ද? ඒක දැන් මේ අපිට බාහිරින් දැන් මාන නැහැ. දැන් ඔයා එකක් බලන්න බලන්න ටිකක් ඕක වඩා වෙහසකට යන්න බලනවා නම් ඒ එතන මොනවටම හිතනකට බලන්න පුළුවන් පොඩ්ඩක් එහෙම බලන්න කියන්නේ මේ සේරම බලන්න මේක කරදරයක් විදිහට බලන්න නැතව නිකන් ඔලුව රැලි කරගෙන කිටි කිටි බලන්න නැතුව නිකන් මේ නිකන් බොහොම මධ්‍යස්ථා වීඩියෝ බලවත් වෙන්න පුළුවන් නම් සැහැල්ලුවෙන් කරගෙන යන්න. එහෙම එහෙම නැත්තම් කලාවේ යට කොටසේ බලන බාරට බලන්න පුළුවන්. කියන්නේ කවට කියන්නේ අපිට හිස ප්‍රදේශය නැතුව වට කොටසට දැම්මම ඒක මනාව බලවත් එච්චර ඉන්න ඕනේ කියන්නේ මේ ඔලොත් ඔලොත් බිලිය නැත්නම් ඔලොත් කැක්කම වක්කත් නැහැ කයට බලන්න ඒකට දැන් ඉන්න පුළුවන් මේ අපේ අනවශ්‍ය දෙයට අනුව බරකට වෙනවා කරත් දැන් මෙතන මම අවධානය ඔලුව ප්‍රදේශයේ මම බලද්දි සමහරට පොඩි පොඩි බලන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් කරා අට කොටසේ තියෙන මාක් අල්ලවන්න. හඳුනගෙන එතන පොඩ්ඩක් හිත නතර කරගන්නේ ඉඳලක් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් පොඩ්ඩක් ඒවත් බලන්න තමයි හිත දෙක බලන්න ඉන්න. එහෙම ආදෝනා පොඩ්ඩක් සෑහෙනවා හිත ඒවා බලන්න ඕන. ඒ බලන්න ඉඳද්දි සිතනවා ඒවත් එකපාරට තල්ලු කරන්න යන්න එපා. ඒවට අවුල් නැතව ඉන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් ඒක හිතන්න. කොහොමද? ඔව් අනුරුද්දේ ස්වාමීන් වහන්සේ කියනවා හොඳට මේක තැම්පත් වෙලා ප්‍රසාන්ත කියන්නේ ඉන්න පුළුවන්. ඒවා සතාරිකත්වයෙන් බලනකත් කිසිම බන්නේ. ඉතින් මේ බොහොම සාහඩෙන් එරදක් එන බේලා. තවම ආවතන ආවසුදලක් නම් ආවසුදලක් බබලකට ආව දුන්නා. දසසුදලක් නම් දසසුදලක් බබලකට ආව දුන්නා. ඒකට අපරේ ආවේ ප්‍රමාණය. අපරේ ආවා යන්න. මේ බලන්න බලන්න දෙන්නත් එපා. පොඩ්ඩක් ඉතින් ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉතින් ආපු ශක්තිය වාගනකම් පොඩ්ඩක් ඔය ඉඳී අපේ නවන නිසා ඒ බලනවා අපේ සෑහෙන කරන්න. දැන් ඒත් හදන්න නැත්නම් පොඩ්ඩක් ඈත තියෙන මොනවා හරි බලන්න. ඇස් අරගෙනත් මම දවල් එහෙමත් හිටියා ගොඩක් වෙලා. ඇස් අරගෙන මෙතන නෙවෙයි මම කියන්නේ පොඩ්ඩක් අර විහාර බරුව ආහාරනේ පොඩ්ඩක් ගස්කොළන් දිහා ඈත තියෙන ගස්කොළන් දිහා පුළුවන් තරම් ඈත බලන්න ඕනේ. යම් හද තියෙන හද දිහා, තරු දිහා පුළුවන් තරම් ඈතට අවධානය යොමු කරලා මම හිතන්නේ හිත කියලා දැන් ඇත්තටම මේ චාරණය නම් එළියට බාන්න වෙනවා. එහෙම. ඔව්. ඒ පොඩි පොඩි උපක්‍රම ටික කරලා අපිට නොකර හිටියට ගැටලුවක් නැද්ද තමයි. සක්ම සක්ම සක්මනේ තෝක් පරාවලකවද? නේද? සාමිනාසාද දැන් අද දවසේම ඇවිදින වෙලාවට මම ගොඩක් පුරුදු කරලා තියෙන ඇවිදින වෙලාවෙදිත් ඒ අර ඇවිදින වෙලාවටත් දැනෙනවා ඒක. මේ කියන්නේ ඔයාලා බලන්නේ රිදෙල්ල අර ධාතු ගුණ දැනෙනවා ටිකක් තද්දට වගේ තද්දට. අවදාන යන නිසා තමයි අවදාන පාදයට අවදාන වුණාට තමයි වේදනාව එතන මේ එහෙම එක. ආහ් ආහ් ආහ්. ඔකම පොඩ්ඩක් කියලා ඔලකින් යන්න මේ කියන්නේ මෙතන රිදීම තමන්ට කඩවරයක් වෙනවා නම් පොඩ්ඩක් මේක ඉවන්න කඩවරෙන් තවකත් තරණය කරන්න පාවන්න පොඩි try එකක් දාන්න අපි ඉන්නේ. හොඳයි. එතකොට කිසිම ප්‍රශ්න දරනවා දැන් මෙතනට කරච්ච ගැටයක් නිසා එතන හිතලා ඔක්කොම ආවදෙතන ඒක තමයි ඒක තමයි ඒක සාමාන්‍ය කය පරාදානික ලොකු කියන්නේ Uh, එකපතකින් හිතට සහනයක් තියෙනවා. මොකද මේ කල්පනා මාර්ග මොකද ලකුවට ඔච්චර නෑ නැහැ. ප්‍රබල වෙන්න දැනුන නිසා මම හිතනවා. හරි. මම පක්‍රමට කොටේ කල්ලා බලන්න. කල්ලා බලලා ටික වෙලාවක් මම ඒකෙන් ඉන්න ඊට පස්සේ මම හැරලකම්. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සන්න. Nobody Swami Maharaj, Mama already perhaps her flower. I have promised at the saya yang in Bella. Tika itu Usmaraya, Nobody was Kalasarayana. Sabta tanya sama dia Parak Bikaktana Samadhi Siddhima. Hisalak Kalapa Labanayat, Nagisi Panayakat Pasok, ඔබ වහන්සේගේ ප්‍රශ්න විචාරාත්මක දේශනා පොඩි ශ්‍රවණය කළා. මම ඉපැයක් වලින් සමාදවනවා. කය චලනයක් ඇතිවීමෙන් පසු අදදෝ නබේ පාදයක ප්‍රතිබල වේදනාවක් ආවා. මම දේශනා විසීමේ වලා සිටියා. ටික වේලාවකින් ශරීරය වෙනත් තැනක වේදනාවක් උපදත්තා. මේ ඇතිවීම නැතිවීම මට හිතුණා. මේ දේශ ප්‍රයත්නයක් සඳහා මම නිරීක්ෂණය කළා. එපමණයි ස්වාමීන් වහන්සේ මානව ධර්මයේ අරවත් ප්‍රබෝධය මානව අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. ඔබ වහන්සේට මානව නිවන් සුවපත් වේවා. සම්මාස සම්බෝධියට පෙරකන්නේ. ම්ම් පොඩ්ඩක් මට දැනගන්න පුළුවන් කාගෙද කියලා. ඔව්. ආ මේ මෑණියෝ. හොඳයි දරුවන් සන්නයි වේදනාව ඔහේ බලන්න පුළුවන් දෙයක් තියෙනවා. විපක්ෂය බලන්න පුළුවන්ද? එහෙම කරනවා. ඔව්. ඒක බලන්න බද්ද හරි බලනාට පස්සේ මොකද වෙන්නේ? ඒක තමයි බලන්න බද්ද සමනලලා ගියා කියලා. ඔව් ඒක දුරලා ගියාට පස්සේ ස්වාමිනාස තව තැනකට එනවා. තව තැනකට ගොතනවා එතනට දානවා. එතනට දානවා. අද දෙපාරක් ඒ දෙපොලකටම ආවා. ඔව් කලන්නේ. අද දවස් තමයි ඒක. එතකොට අනිත් තැන බහව එතකොට මොකද උනේ? ඒ දුරලා ගියා. ඒක දුරලා ගියාට පස්සේ මොකද උනේ? ඉවස් පැයකමාරක් විතර වගේ කාල සීමාව මහන්සි වැඩි නිසා ඒ කියන්නේ පැය කලාවක් නුඹලාට මේ දෙකම නිරීක්ෂණය නෑ නෑ ස්වාමීන් වහන්සේ භාගයක් ඒ කියන්නේ සමාධියේ හිටියා සමාධිය සමාධිය ගැන මට පොඩ්ඩක් විස්තර කරන්න භාවනා ආනාපාන සතිය කරගෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට කය පමණයි හුස්ම රැල්ල නොදැනී ගියා. අහහ. හුස්ම රැල්ල නොදැනී ගියා. ඒකට කියන කයට තමයි ආවම මොකද පස්සේ එහෙමද? ඒ කය පමණයි කියන්නේ මොකද්ද? කයෙන් කයෙන් ඒක සන්නත් හොස්පිටල් දෙකක් නෑ කය කය දැනීම තියෙනවා කය දැනීම දැනී ගියා ඔව් කය දැනීම තියෙන්නේ අර පදන්නත් නේද ඒ නෑ සමහරවිට ඒ ඊට පස්සේ අහහ ඒ ඊට පස්සේ සමාධියෙන් පස්සේ වහන්සේ දේශනාව අහලා දැන් දැන් හුස්ම ගන්න සංසිඳන පස්සේ හිත එකඟවක් වෙනවා. ඒ කියන්නේ එක හිත එකඟවක් වෙනවා. ඒක එකඟව නම් මම කලාව හිතවත් වැඩනවා ඒක නිරීක්ෂණය කළා. ඔව් කකුලේ. ඔව් ඊට පස්සේ අහහ. කකුලේ වේදනා මේ දැස් වේදනා. ඒක නැතුවම තිබුණා නම් අද එදින ඒක වෙස ගන්න බැරි තරමට ආවා. නමුත් මම ඉවසීමේ ඒක නිරීක්ෂණය කරනවා. සක්මනේ දිශාවන්ස මට අර කකුලේ නිකන් අර යටිපතුලේ තඩිසිය ගැතිය වගේ දැනෙනවා. වම් පාදේ දැනෙනවා. අද මේ දැන් දවස් දෙකක් ලැන්න දකුණු පාදයක් දැනෙනවා. ඊට පස්සේ අද ටිකක් ඉහළට නිකන් වේදනාවක් වගේ ආවා. ඒක බලන්න පුළුවන්. ප්‍රධාන නිරීක්ෂණය කරද්දී සිතේ මනම නම් දානවා මේක කියලා වැඩක් නැහැ තාම කියලා හිමෙන්නේ නැද්ද? නෑ. හරි. ඒක දෙකක් තේරුම් මතක් නෑ. ඒක සදාන බලන ගොඩවල් මතක් කරනවා කොක්කක් නෑ. ඒක මම දන්නවා. දැන් මොනවද මම ගොඩට ගන්නේ? ඒක නෑ. අර සීයේ පවත්තගෙන ඉන්නකොට ඒක නිකන් පල්ලුවට යනවා. හොඳයි. එහෙනම් වර්ධන තාපයක් පල්ලවන්න. ඔය දෙකම යන්න බලන්න මම වේදනාව දරනවා ගියාට පස්සේ තමයි තේරෙනවා නම් වන වේදනාවක් හදගෙනත් නෑ සිතල්ලාකුත් නෑ කියලා තේරෙනවා බලන්න ඒම මොකොත් තමයි තත්ත්වයේ ඉන්න බලන්න කියලා හැබැයි අවබෝධය ඉන්න ඕනේ දැන් අපි මෙහෙම ඉන්නකොට සබ්දයක් කරනවා. ඒකට අරමුණ තමයි ඒකට යන්න ඕනෙට. ඒ කියන්නේ කොහොමද කොහොමදත් සාමාන්‍යවට ශබ්ද එන්නේ පොහොත් එළරනම. මෙතනත් ප්‍රමාණවත් ප්‍රමාණය. සාමාන්‍යයෙන් රූපපෝලේ වේවා කිසිම දෙයක් නැති ඉරපත් වෙනවා. භාවනාවේ ඔබේ පාවරණා අසලස් මට ගෙදරක් තියෙනවා මම කවදත් ඒකේ කරනවා. ආවෘත කීපයකින් නම් ඒක හොඳටම මට හොඳට අර සමාධිය මේ ආවට පස්සේ තමයි මම අර දර්ශනාව මට හොඳක් කියන්නේ සමාධිය නේ වැඩි කියලා. මේ අනිත් මේ ආවට පස්සේ තමයි මම දර්ශනාව වේගයෙන් උදාසයේ ධර්ම ශ්‍රවණය කරන නිබ අරගෙන තමයි ඒක තමයි පත්තනේ. මෝරන් කියන බං මොකද්ද බං මෝරන් කරන්නේ? විදර්ශනාවට සෝනසනාවට මම මට විදර්ශනාව නැත්තේ කියනවා <laughs> සමාධිය ඒවම නැගිටින සමාධිය සමාධිය ඒවම සමාධිය නැගේ ප්‍රයත්නවල සමාධිය ඒක ඒක දැස්සේ කතා කරන බෙරිපේ මේ සමාධි සමාධිය නේද පිස්සනේ කියලා මෙතනදී මම හිතනකොට මේක කොහොමද ගණිත වේදනාව සමාධිය ඉන්නේ කවදාවත් දැන් ඔච්චරම සමාදාන්න එපා. මොකද ගියක් කරනවා. හරි. ගියක් කරනවා බලන සයන්නම් නම් මේක බලන් ඉන්න. ඔය සිතාරයක් එන්න ගන්නද? ඔය සිතාරයක් එන්න බර සමාදායට එළනොත් එතනම යනවා. එහෙනම් ඔයාලට බලයක් කියන හොඳටම ඇති. ඉතලා පුරන්තර හිත දැන් හිතන කරන්න තරම්නේ. දැන් තමයි කරන්න හිතේ කොත්කත් කරන්නත ඉතින් ආයෙත් බලන්න බලන්න. හරි. hidup cuma malam දැන් ආනාපාන සතියද කරගෙන යන්නේ. එහෙමයි සමිනාස්. ඒකේ කොච්චර තරම් එන්නට යනවද? සමිනාස් මට හුස්ම රැල්ලේම ඉන්න පුළුවන් පැයක් විතර. ඔව්. වෙන මොකුත් නැතුව. වෙනස තේරෙන්නේ නැහැ. නෑ. හුස්ම රැල්ල තමයි ඔන්නේ නෙවෙයි. දැස කාමනාත බලන්නේ නැහැ. අහ්. දෙකම එකම තේරෙන්නේ නැහැ. ඉස්සරහල හොඳටම සිහින් වෙලා ගිහිල්ලා ඒ සිහින් වෙලා ගියාට මං නොදෙන යන මට්ටමට අතහැරෙන්නේ නැහැ. මාරි අල්ලගෙන ඉන්නවා. අහහ. ඒක නෝනාලා පොඩ්ඩක් කොහේ ආයි හැමෝම ස්පාරෙන් එක පාස් කරනවා නේද? එහෙම නෑ. ආයින් ගන්න. හා. අපිම බවෙම ඉන්නවා මම අවදානෙන් ඉන්නේ. ඔව්. ඒකත් ඒ කියන්නේ හොස්පිටල් සේවනකොට අන්තිම ප්‍රයත්නකට ප්‍රතිසරණ වෙනවා සේවනවලට ඉන්නේ. ඒ කියන්නේ බම්මා අම්මා සාසයේ ධම්මාන පාසසවල වෙනස ගොඩක් අඩු වෙලා යනවා. එහෙම දැන් අර සාමෙන් මහන්සේ ලොකු සාමෙන් මහන්සේ කියලා තියෙනෝනේ. එහෙම හුස්ම ගන්න පහු ගන්න නැතුව දැනනවා දැනනවා කියලා හිතන්නේ කියලා. එහෙම දැනනවා කියලා සමහරලාට හිතනවා. දැනනවා දැනනවා එහෙම කියලා හිතනවා. දැනන බව දැනෙමින් ඉන්නවා. හොඳයි. ඒ මට්ටමේ මම කොච්චර කලනවාද? දැන් වාරණ ගමන් මට්ටම බලනවාද? නෑ. කොච්චර තරම් ආවද? ඊට පස්සේ දෙකකට පස්සේ පලායක් විතර හදත් ඒ පවත්වන්න පුළුවන්. ඔන්න දෙකටම ඉන්න පුළුවන්. දෙකටම පුළුවන්. ඒවා දැන් මේක කලින් කලින් බලනවාට එහෙම හිතා බලන්නද? එහෙම නැත්නම් බලනවා නම් මොකක්ද කරන්නද? නෑ. මොකක්ද කරන්නේ? නිකන් තමයි හිටියේ. දෙකටම online හිටියේ. ඔව්. එහෙනම් බල ඔතන මේ කියන ඔය පැත්තට ආවම මම බලයක් විතර ඔතන නිකන් හොඳට තහවුරු කරගෙන කය මොකක්ද බලන්න අවස්ථාවේදී? කය ඉතින් අර සමහර වෙලාවට හිතුවොත් හදගත්ත මේ වාඩි වෙලා ඉන්න ස්පර්ශ වෙනවා. කන්න තියෙනවා. දැන් මෙතන දෙකට වන්න එපා. බලන බලයක් විතර ඉන්න. බලන්න පොඩ්ඩක් අවධානයෙන් බලන්න කයේ කයේ තරක් නෙමෙයි කොහේද කමක් නෑ. ඔන්න බලනවා නම් තමයි ගැතියක්. බලනවා නම් නිකන් සමහරවිට. බලනවා මොනවාගේ සෙනඟක්. ඔයගේ දේවල් වලට අවධානය යොමු කරන්න. ආව වර්ණ කරන්න අවශ්‍ය නැහැ මොකක්වත් කරන්න නැහැ. කම්පැනි සභාවක් වෙනවා ඒකට දාන්න. දැන් එතන ප්‍රසන්නව බලන් ඉන්න. ඒකම බයයි ඒක නමනියනවා නම් ඒවනම් වලතනක නිකන් මතවා තේනවා වගේ දාන්න එතනට දාන්න. එතන එතනත් සතියක් තියෙනවා. හරි. සාරාංශ එහෙම තැනකට දාලා ටිකක් වෙලා බලන් ඉන්න කොටම තායේ උස්මරාලට යන්නේ. යන්න හිතාන අන්න බා. Husmeran apa dalamnya pahala nih dan kita Husmeran tapi Husmeran kudaran enggak itu itu mereka mengatakan bahwa dari satan berat ingatan orang-orang situ orang-orang yang mengatakan pertarungan mereka mereka bahaya membahayakan lah satan berat berat berat berat selama berat berat taruh diterak Husmeran banget dan Husmeran mereka itu sebenarnya බොහොම වර්ධනයක් ඉන්න සංසාරයෙන් යන්න පුළුවන් එක පාටම දාන්න අවශ්‍ය නැහැ සංසාරයෙන් ඉන්න සංසාර පස්සේ දාන්න ක්‍රම වලින් ඕනතරකට දාන්න බාහිර වලට බල නිරීක්ෂණය කරන්න ඒකට තවතරක් දාන්න ඒතරත් හොඳ නිරීක්ෂණය කරන්න බලන්නේ ඇත්තම අපලන්න සමාජයක් හිත ඒවා කමාවන්න අපලන්න බලන්න නැත්නම් අපලන්න චානලයක් නැහැ නෑ මම අපේ ආවද ගිහින් දාන්න නෑ මොකටද යාළුවන් කාමරන්නේ නේද? ඒක තමයි. දැන් මේ යාළුවන් කරගෙන තියෙනවා. ඒ යාළුවන් කාමරන්නේ තියෙන්නේ. එහෙනම් කය බලන හොතරටම මේක සෙනේකව දැන් මේක පාටේ තන්ට අරගෙන අමාරකක් නේද? අපිට මේ වනේස ප්‍රදේශයේ හරි තවත් තලක් වලටනවා. කියන්නේ කලක් වශයෙන් හරියටම මම මේකේ තල කියලා තේරුම් නැතත් තමන්ට තානානම් කොහොමද තේරෙන්නේ කියලා තානානම් මම හිතන හිතින් අරමුණු කරන්නේ අරමුණු කරනවා අර මෙතන ඉඳලා තියෙන චෙකිනවා එතනට හිමීට හිමීට හිමීට මාරවාවි. මාරවලක ඉන්න. මාරවලට පස්සේ තමයි මම ආදාරෙන් බලන්න ඕනකට වෙන්නේ කියලා. අසන්න තව තවනක අදත් අරට වඩා හොඳට ප්‍රකටව තව තැනක් බලන්න එතනට බලන්න. එතනත් අර එකමකට මාරවන්න ඕන එතනට. මාරවලට තරමට බලන්න ඉන්න. දැන් මේ ආදාරම මොන කල්පනාව දාලා බලන්නේ ඒකට හොඳයි. මම අර කරනකොට කරනකොට බලන ශරීරය තව තැනකට දාන්න පුළුවන්. දැන් අපි කියන තැනට හිත ආවද කියන්නේ දැන් මේ මුලින් මුලින් කියවත් තමයි හිතේ ආකාර තැනටනේ. දැන් තමයි අපි කියවක් කරනවා තමන් දාන තැනට හිත දාන්න. මෙතන මේකට එතන බලන්න බලන් හිටියා. මෙතන නේ එතනට බලව දැන් බලන් හිටියා. ඒ විදිහට. දැන් මේක බලන්න තියෙන්නේ. සක්මන් භාවනාව මොකද කරන්නේ? සක්මන් භාවනාව මට පතුලේ මේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට දැනීම් කරේ හිත යොදාගෙන පිට යන්නෙම නැහැ. ඒකේ ඉන්නවා. හරි. ඒක අනිත් කරගෙන යන්න. ඒක කිසිම වරදක් නැහැ. ඒක තාමරටත් තා බලන බාරවල එක්කම ඉන්නේ මෙහෙ කීමක් අවශ්‍යත් නැහැ. ඒ බලන බාරව බලන්න බලන්න. මේ බලන තවගතයක්ද? ඒ ඒ තදගති කකුලේ ස්පර්ශ වෙන තෙත ගතිය ඒව බලන මම ආවිදින ගමන් ඒවට හිතමු කරනවා. ඒක කරන්නේ ඒ ඒ මම සෑම මම තවගතයක් Karena تعلم kita mana ada ini ini ada pada sparsa ada nanti. bài đó anh sàn này Bài đó anh sàn bên bài đó anh sàn Bài đó anh sàn Bài đó anh sàn kế ở xa xa nha bài đó bế Sẽ tư bế sẽ bài đó Sẽ lưu bế sẽ kì mì Sẽ kì đề bế tất cả bài đó bài đó Sapu sawala patiada Ibu ini Dia kalau pahala kata kata Pahala kata sawala bari setini Lalu lari ibu kata Sallallahu alaihi wa sallam Sallallahu alaihi wa sallam Sallallahu alaihi wa sallam Sallallahu alaihi wa sallam Sallallahu alaihi wa sallam ප්‍රශ්න විසඳලා ඒකට තව තවද? නෑ නෑ නෑ නෑ තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. තව එකක් එකක් තියෙනවා හොඳයි හොඳයි තේරුම් ගන්න මේ මම මම කලාවක් තිබුණාද තිබුණානේ සතියෙන් තමයි කරන්නේ. ඔව් කරන්නේ. යෝග කවදද කරන්නේ? ඔව්. තමයි ඉලක්කත් Eh, harapan sa Panginoon ang Rebecca na matantawa at ang kailangan හිත හිස්ස බලන්න ඕනේ. බලන්න බලන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සාකච්ඡා ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම උදාසනය සහ මේ අන්තර්ගත පරිණාම අධිමාකාරය තපර්මයි පැහැදිලි කරන මම දෙපා බබලා සිටිනවා. ඔබවහන්සේට සරණම් සන්නේ. ඔව්. ඒ කියන්නේ මෙතන තම අපිට විදර්ශනා ඥාන පැත්තෙන් හිම පැහැදිලි කරන්න අමාරුයි. ඒ කියන්නේ නීතියකුත් නෑ මේ සමාන විදර්ශනා ඥානයක් මේ පොතේ තියෙන පමණ තියෙන ලිස්ට් එකෙන් ඔක්කොම ටික අපිට අවලෝකන අතලන්නවා කියන නීතියකුත් නැහැ. ඉතින් ඔය මෙතන පසු කාලේ තමයි භාෂාව ආරවශයෙන් ඉතින් මේ පමණ තියෙන්නේ. ඉතින් මෙතන තැනක ළමයි පමණ තැන තැනක භාෂාවක් පමණ ඉතින් ආව විදිහට ඉතින් ප්‍රමාණ කරලා පමණ තියෙනවා. ඉතින් ප්‍රබලන වශයෙන් බලන්න තේරෙන උපේක්ෂාවක්. ඒ බව කොහොමවත් බබසත් පිනවන්න පුළුවන් තත්ත්වයක්. ඒකට ඇලෙන්නේ නැතුව ඕනෑම පිනවන්න සත්‍යක් කියන්නේ අභෝධයක් වුණත් දැන් නැහැ පස්සේ ගහන්නේ නිකන් ඒ කියන්නේ ඕනෑම මොනවාරමනේ අපේ යම් කිසි කටයුත්තක් තමයි පහවෙනවා. ඉතින් ඒක කරනවා. ඒකෙන් මම ප්‍රශ්නාවට තමයි බාර කියන්නේ කාලයට බෙදලා හේතු බලවලට ඒ බුලගරන්න බලලා කරගෙන යනවා. ඒකට ලොකෝ ඒ බලවල කරන බලවල ලොකෝ ආතතියක් දැනෙන්නේ. ඒකට ඒකත් නම් කරන්න පුළුවන් මම ඊට පස්සේ නිකන් හිත ආතතිය තාලාද කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් හේනවා බලන්න ඕන දෙයක් නෑ වෙලා නිකන් මොකක් ප්‍රශ්නයක් ඇතුළට අරගෙන වගේ ඉන්න බවත් තානවා බලන්න මොකද හේතුව කියලා ඒ කියන්නේ කොහොමද ආවට එන්නේ කොහේ හරි ආසාවක් කරහා නැත්නම් මොකක් හරි ගැටලුවක් කරා නම් ආවට තමයි අන්න මේ තමයි අතට දාලා තියෙන්නේ එහෙම තමයි තමයි ඒ ආසාව ඒ ගැටෙච්ච බය උනේට බලන්න ඇරින්න ආයෙත් අර මනස පාන්තරම දහසම හරින්න පාන්තරම කියන්නේ බලන්න විපස්සනාවේ කියන්නේ බොහෝම කියන්නේ වරේ කියව ශාන්තව මම ධර්මව බලන්නේ ඒක අපිට අපිට වරමන දෙයට වාදවත් කරන්නවත් හසුරවන්නවත් බෑ ඒක කාලය විසින්න කාලය තමයි බලන විසින්න වාදන්න ඕනේ ඔව් ඒ වගේම ඔයගොල්ලෝ හිතන ඇත්තට සංකාරපේක්ෂාව කියන්න පුළුවන් සංකාරපේක්ඛාවේදී ඉතින් යන කිසිම මායයක් සම්බන්ධ සංස්කාර සම්බන්ධ නැහැ කම්පාවීමක් නැහැ වෙනකම් පලවන්නෝ ඒක. ඒ කියන්නේ ඒක නෑ පැත්තලා වගේ. ඒක තියෙන පැත්තලා කියන වචනේත් හරිය මොකද අපේ තේරුම් වලින් මෙතන මේ මමෙක් නෑ මට පාවිච්චි කරන්න කියලාවත් නෑ. මේක මේ සමාදමක් හේතු බල බලවක් කර්මානුරූපව සිද්ධ වෙන බවල්. ඉතින් ඒ අන්න බාරව අපේ මනාව තමයි යන්නේ. ඔව්. නෑ නෑ ස්වාමීන් ශ්‍රද්ධා ශ්‍රද්ධා රෝහ සති සමාධි ප්‍රඥා යන වේවා ආකාරයෙන් පරිදා දෙමින් මේ අවස්ථාවේ ශ්‍රද්ධාවත්ම එන්නේ ශ්‍රද්ධාවේ බුද්ධාවත්ම තියෙන්නේ බුද්ධාව හතේ ශ්‍රද්ධාවනේ ඒ මත දැන් මෙතනදී බුදුගුණ වඩන්න ගියොත් මරණානුස්සතිය කරන්න ගියොත් ධම්මානුස්සතිය කරන්න ගියොත් වැරදි ඒක මොකක්වත් කරන්න එපා ඔක්කත් අවශ්‍ය නැහැ කියන්නේ මෙතන වෙනස් නැහැ මම බුදුමාලාවේ කිසි ශබ්දාවක් නැහැ කියලා. දැන් දැන් තේරෙන අර ඒකම ධර්මයේ කියන විදිහ ආපාවේ දක් වැටහෙනවා. දැන් බුදුආදරණ වහන්සේ කියන්නේ තමන් වහන්සේ ධර්මයේ කියන කියන්නේ ඒ ධර්මය බොහොම ධර්මාවතම සාමාන්‍ය නාම අවස්ථාවට නම් ආහාර ගන්න. එතකොට ආහාර ගන්න ගාන සපයන. දැන් තමයි තේරෙන්නේ විද්‍යාවන්සලා කොයිතරම්ම කියන්නේ මේ බාහවලට නෑයි නැත්නම් නැවත දෙකක් නැතව නැවත කොපේක්ෂාව කොතරම් බතලන්නේ නැද්ද කියලා තමයි හරි ආහාර ගන්න බාහවන්සලා ලස්සනම සම්බන්ධ පිටින් ඒ ඒ සම්බන්ධ ආහාර ගන්න ඒක මේ කඩිනාන මහලමන කරගෙන එතන එතනනවා ආයෙත් මොනවද ගැන කරන්න එපා ධර්මානුසතව මොකක්ද කියන්නේ අපි හිතන කරන එක අනුසතව වෙනවකට බලපාද ඔව් දැන් එතන සම්බන්ධව සමාන නෙවෙයි මම සති සති බ්‍රහ්මචර්ය වැඩි හිතේ බජ්ජන කරන එකක්වත් බලන්න කරනවා කියන්නේ සත සම්බන්ධයෙන් වෙන්නේ විවේක නිසිතව හොරාව නිසිතව හොරාව නිසිතව සංග ප්‍රයාමි මේ සතරන් වඩනවා බලාන නොවේ කීව. කිසිම කලබලයක් නැහැ. ඊළඟ බොහෝ වරාමීව. දැන් මේ ලබන එකක්වත් ලොකු ආසාවක් නැහැ. බොහෝ වරාමීව. නරමස්සිත දැන් කිසිම අරමුණක් නැහැ. විශේෂයෙන් සාමාන්‍ය ගීතය කරන නිසා සතරන හැමදාම අවශ්‍ය කරගෙන නිරාද කියන්නේ හිස් බවක් ඇසුරු කරගෙන. ඊළඟ සම්පූර්ණව අනබාවම අතලදාන. ඒ අරමුණ මොකක්ද? ඒ අතලදාලා. ඉතින් ඒ විදිහට තමයි මම ගන්නේ. යන්න තියෙන බබාට නත්තර තමයි අපිට වැටෙන්නේ. මේක මේක කරවන්න කරන්න බෑ. එහෙනම් මේ බලන්න කරන්න තියෙන්නේ. හරි. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි. ගාපන ස්වාමීන් වහන්සේ ප්‍රහාණය කරනවා. ඔයා බොහෝ ප්‍රදේශවල දාපා දෙන්නේ නේද? ක්‍රියා සේවා සේවා සේවා සේවා මේ රාත්‍රී පැයක පමණ සාර්ථක මුදල්ලා විස්තරයට ආව සම්පූර්ණ සම්පූර්ණ රාජ්‍ය ලැබුණේ. නමුත් අද දවසේ එසේ සාර්ථකව නැත. ඒ සත්වලකින් පොරව උඩට නිසා සාර්ථක වූවාදා සිටිනි. අද දවසේ පොරවක බාහිර පොරක් කරත. මේ සාර්ථකව සාර්ථක අවස්ථා විස්තර කර ප්‍රදේශත් ලබා ගැනීමට කැමැත් けまた今日の晴れかぶるけど、お。ほれ、だるまんさんだ。ほれ、え、けん。これ、これさ、そんなんさ、かわいい。かわいい、かわいい。ま、ま、ま、たまるよ、ほれ。Mereka, mereka, mereka, mereka, mereka, dan, hmm, දැන් කලම්ම තමයි ඒකට ගියම බලයි. කඩින් නැත ඒක කඩින් නැත නැතනට අර හිස්තනට නෝත් පාවලා. අකරම ඒක ඒක නම් ආවම බලන කෙනෙක් තමයි බලන්න. අච්චර නරකයි දැන්. ඕනකට වන්නේ නැහැ. ඔකේ ඉතින් මේ අද සංඛාරයක ආපෝගෙන් අර බලාගෙන ඉන්න මේ දයත් නැහැ ඒක දැනෙන්නේ නැතුව කියන මොකක් හරි ඒක තමයි මනාවෙන් හිතනවා කියලා මොනවද කියපක් කියන්නේ දැන් කොයි මිනිත්තුන්ට දැනෙන්නේ කයේ නිකන් නලියනවා චක්‍ර කරනවා දැනෙනවා මම මම ගේතම තමයි බේත් එකක් මේ ආනාපාන සතිය තමයි කරනවා කරනවාද ඒ මොකද නැතුව කියන මෙතන කියනවාද දැන් කියන්නේ මෙයාට බාගෙන බලන්න හොඳයි ඒ ඒ බලන්න මම බලන්න තමයි නේද එහෙම බලන්නේ ඒකත් දෙකයි පසයිදේ පොලොවට පොඩි බලනක් කරලා ඒක කරලා පොලොවට ඒකම මම අබ්බකේ නෑ දැනෙලා නම් මම බලවගෙන නැහැ ඒක කන්නේ නෑ ඒක කොහොමද ඒක කොහොමද ඉතින් ඒක බලන්න ඕන ඒක විදිහට පස්සම තමයි බලන්න. මේ තව යම් බෝල් බලනවා ඒක තමයි බලන්න. ඒක තමයි බලන්නේ ඒක බලන්න තමයි මම බලන්න ගිහිල්ලා. ඊට පස්සේ ආය ආවම ඊට පස්සේ ආය ඔන්න දෙපාරක් කතා විදිහට යනවා දැනෙන්නේ නැත. සාරාලා තමයි නෑනේ කියලා අයියෝ කියලා ඉතින් ආයි වක්කට තනක් හොයාගෙන බලනවා. ඊට පස්සේ ආයෙත් සක්පුරාදා වගේ නේද? ඒකත් කැලේද? ඔව්. ගමන් එක බලපන්න පුළුවන්. පාටියා ඒකට කලින් සිතන එක නෑ සිතේ එලකට කොහොමද ඉස්සරහ කරන්නේ දැනද විවාහ වගේ දැකලා ඒ අපේම අපසිත ආවදලත් බලලා කොහේ ආවේ කොහේ කොහේට කොහොමද මේක ආවදලෙන් ට්‍රැක් කරලා දාට ගිහිල්ලා බලනවා සමහරවිට පිටකගෙන මේක කරනවා ඔව් සිතේ කාලයක් නැත්නම් අවතරය සිතේ කාලයක් නැතිනේ ඒ කියන්නේ කයෙන් කය යන්න නැතුව ඕනම චිත්තානුපසනාවක් එක්කම යන්න තියෙන්නේ. මේ සක්මනේදී එමනම් වැඩිලා ඉන්නවත්තම සතාලන්න නේද? පල්ලේ සමෝලේ සංගමවලදී අරමුණක් මත කයක් බාධා වුණා කියලා ඒකම නේද කියලා හිතනවා අපිට බලන වෙලාවට පස්සේ බලනවා කියලා පස්සේ කොහොමද? අපිට ඒක මේ ආත්මය කියන්නේ එනගත්තාම සිතානන්න නැද්ද? ගොඩාක් ගත්තොත් ආයේ ප්‍රස්තාවයට රලබලකට ආනි එක එක පිට එක පිට කරන මනස පදරම යන්න ඉඩ හිටින්නේ නැහැ. ඒකයි මම කියන්නේ. නිකන් සප්පනවා වල දිරන්න ඕන. නැගත්තාම හිතේ තත්ත්වය මොකද්ද? ඔබ සිතානන්න නැත්නම් හිතන්නේ මතරලා තියනවාද? ගොඩනැත්තනාලා පොඩ්ඩක් බය වෙලා දෙක තුනක් වගේ ඒ සිතේ නේද කිසිම පොඩි වාචාකාරයකට ලගේ ගිහින් ආවම ඔබ සමහර අර යහන තායිදාලා පොඩි වාචාකාරයක් වගේ එන්නකලා ආහාර මල් තේරලා තියෙනවා ඒත් ඒත් ලබනතරට ගිහාම කියන්නේ මොකක්වත් තේරෙන්නේ නැහැ මොකක්වත් තේරෙන්නේ නැහැ ඒක තමයි ප්‍රශ්නේ ඒක තමයි ප්‍රශ්නේ බයිසමෝ රසක් පාවායක තියෙනවා බඩක් පොඩලා ඔබ සෙට්ලි ගිහලා ඒ බබරවල් කරලා කියලා නෑ නේද ඒක තමයි ඔව් බබර කියලා සමහරවිට බඩේ පොඩක් කියලා ඒ කියන්නේ සිතවලට ඔන්න එන්නේ බාරලා බොහොම සැහැල්ලුවෙන් ඒවත් දැන් ඒ සත්ම ඉඳගන් ඉඳගත්තහම එන සිතවල ආර මොකද කියලා පස්සට පස්සට පස්සට යන එක බලන් කරන්නේ දැන්ටත් එහෙම කරනවද ගොඩක් අය සක්මන් කළා ඒක කරන්නේ ඒකත් තමයි පොර ගෙදරට ප්‍රයෝජනවල කරනවා නැහැ කරනවා ඒක කල්වල හ්ම් බඩේ කරලා තියෙනවා පස්සට ඒ ඒ එහෙමත් මොකක්ද වෙන්නේ? කොහොමද? කොහොමද කියලා තරහ. ඔව් ඒක. ඒ වුණාට පස්සේ අතහරන අතහරලා බලනවාද ඒක? ඒකයි ආශිර්වාද මේ ප්‍රසදාන අපරාධය අතරේ තවන්ද? ඒකනේ මම අනවරව මොකක් හරි එක තැනකට මොකක් හරි එකක් ආවහම තැනකට නෑ දැන් මම මේක ගැන හිතනවා නේ කියලා මම හිතනවා එයි මම මේ බලයට කතා කියලා. සමහරවිට පටන් ගන්න. බලනකොට අම්මට ලයින් එකක් තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක තමයි තමයි තාක්ෂණ වලට තාක්ෂණ වලට එච්චර බල අම්මතුන් කොච්චර ඕන්නේ නිකන් අපදේ අපිට නිකන් අම්මතරින් නිකන් අම්මතරින් නිකන් මගේ නෝනා ගේන්න ඊට පස්සේ අතල අතලාන්තේ බලන්න අවශ්‍යත් නැහැ ไม่สะเต้นพนักงานเออมันน่าหน้าอันตรายก็ไม่ได้ต่อนะก็ไม่ได้ไปสนับสนุนมาแล้วนะก็วันนี้แค่นั้นเองก็ไม่ได้แค่สัตว์มาหนังเอกเออฮิตนี่แค่นี้คนแรกอืมอาวุธมันบาลัตนะคิดว่าปัจจัยเนี่ย දැන් අර සමාජයට ගියාම කිසිම ආදමක් බලක් නැත්තම් කිසිම පාලනයක් නැත්තම් එතනයි ඒක ලාකමනේ තියෙන්නේ ඉතින් හැම මොහොතක් ගාන හැම තත්පරයක් ගාන අප බලවත් නම් මොනවාවත් බලන දෙන්නේ නැහැ. ඒ හිස්තන කරනවා ඒ තමයි කල්පනා කරන හිස්තන කියන එක හරිනවා. තමයි ඒ කියන්නේ සිතුවේ එද්දිත් ඒක ඒවා මම අතහැරලා බලලා වේදනාව වලින්දිත් ඒවත් අතහැරලා හිත නිකම්ම හිස්ව තියාගන්න පුළුවන්. හැබැයි තනිකර ආදම බලක් සහිතව. එක්කම බලන්න පුළුවන් ටික. හැබැයි දැන් මම වදනවා කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ නෑ. හැබැයි එමයි ඒක කරන්න මම කියන්නේ. ඉස්සරහ කරලා බලන්න ඕන. ඒ වස්තුන් සරණට පස්සේ එතනකට හිස්තරට ඒක එළියට එනකොට දැනන්නේ එතන දැනගන්න පුළුවන් ළඟට ඒවා කරන කෙනෙක් මොකද ආවත්ත සාද කිව්වට බලන්නේ. ගොඩාක් මලහ තිබ්බා. ඔව්. ඊට පස්සේ පල්ලහට නැකෝම බලන්නේ බෑ පල්ලහට ආවදී. බෑ එයාට පටන් ගත්තා ඒක. ඒක බෙදාගෙන පටන් ගත්තා. දැන් මේ වදාවට දැක්කේ නැලාතිය. සතිය දිනු කරගන්න සක්මනේ වඩන්න සක්මනේ විද්‍යාර කරලා තියෙන වීඩියෝ හොඳයි නිකන් ඒක සැහැල්ලුවෙන් යන හිත වාහන සිතේ එන්න ගන්න එන්න බලන පස්සේ ආවත් මට හරිය කියලා අන්න බලන්න හරි හරි ආවම විතරම කරන්න ඉතින් බලමු පොඩ්ඩක් ඒක සපනාවෙත් ඒක වෙන්නරන්න ඕනෑම සහගත ඕනම තම ඇස් අරගෙන බලන්න වටපිට බලද්දී මේ වටපිට බලන සපන කරන්න වටපිට බලන සපන කරන එතකොට මොකද වෙන්නේ කියලා බලන්න එතකොට මොනවා අරමුණ වලට ගන්නවද එතකොට හිතා මාසතවල බලනද ඒ වගේ මට පොඩ්ඩක් කියන්න බලන්න de, que tratan con espacios más de, de genérica, todo durante Carolina América, la verdad. මේ පන්න ඉස්ථාවල බලස් වල වහන්සේ කෙනෙකුට මේ අපේ ලොකු අවශ්‍ය වෙනවා. ඔව්. ඔපත් මහාන පාවරනේ ඇසරගෙන බලයක් කරලා කියලා. ඒකයි. එතකොට ඒක කරලා බලක් කොටන්න පුළුවන්. කොහොමද පාස් කරන්නේ? ඒක තමයි කියන්නේ. දැන් පරයන්ක එක්ස්පෙරිමන්ට් දෙද්දී ගැලරි සලාබාට බලන්න බෑ. එතකොට බලනවා හිතනවා. මේ ඇස්සරවල හිතනවා මේ දැක්කේ බලනවා. කය බලනවා ආපහු පාත් වෙනවා. ඉතින් ඒකත් අපක් කරන්නේ තමයි. ඒකත් වරදන්නේ. ඔව් ඒ ක්‍රමයක් අවගමනය කරන්න කියන්නේ අර කියන්නේ අපේ නබන්නා නබන්නා නබන්නා ඒක වටිනවා. ඒකත් හොඳයි. ඒකත් කරලා සත්‍යය කරනවා නිකන් අරමුණු අපිට බලනවා අරමුණු දෙක නැහින් නැත්තම් හිතේ සිතවිලිත් නැත්තම් ඒ තත්ත්වය මට මනල පොඩ්ඩක් කියන්න. හරි හොඳයි. එවන් සන්න. හරි මම හිතන්නේ අපි ඊළඟ ප්‍රශ්න දෙක හිට ගමු. ඔව්. හොඳයි. එහෙනම් අද අදත් පැයකුත් මාලේ අද පොඩ්ඩක් පරක් කරා. පැයකුත් පැයක් කාලයක් අපේ සාකච්ඡාවක විතර වාතාවරණය හැමෝම මේ ප්‍රෝග්‍රෑම් එක දේශනාවත් සම්බන්ධව තමන්ගේ ලොකුම කටයුතු කටයුතු වලක් මුලතම මේ අනුව මාස ප්‍රකාශ කරගත්තා උසාවි කුසල් අපේ මනෝ මේ පරිමාද සිලවත් මුත්‍රාවන් අනුවවත්තා සර්පෙන් තබලා පොතේ අනුවවත්තා සර්පෙන් තබලා සත්‍යාත්මයෙන් අනුවවත්තා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු